එවං බන්තේති කෝතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේත් අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධහම ශ්‍රවණය කරගන්න. ඉතින් මේ ගෙවෙන කාලේ හරීම වටිනවා අපිට වටිනාකමක් තියෙන්නේ ඇයි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවකුයි මේ ගෙවෙන්නේ. මනුෂ්‍ය ජීවිතයේ ගත වෙන්න කාලය හරීම වටිනවා. වටින්නේ චතුරාර්ය සත්‍ය ධහම අවබෝධ කරගන්න පුළුවන්. සියලුම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. උතුම් වූ හිතක් ඇතුවයි මේ ඉන්නේ. මේ ගෙවෙන කාලය වටින්නේ ඒ නිසා. ඒ නිසා මේ මනුස්ස ජීවිතයේ ගත වෙන මේ ඊටාම සුළු කාලය නිකරුණේ ගෙවලා දාන්නේ නැතුව තථාගතයන් වහන්සේගේ ධහම අවබෝධ කිරීම සඳහාම මේ ජීවිතේ උත්සාහ කරනවා නම් ඒක පළවෙනි කාරණය කරගන්නවා නම් මූලිකත්වයක් දෙනවා නම් යුතුයකම් වගකීම් ඉටු කරනවා වගේම මූලිකත්වයක් දෙනවා නම් තථාගතයන් වහන්සේගේ දේශනාව ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරනවා නම් ඒකයි මේ ජීවිතේ මේ මනුෂ්‍ය ජීවිතයට දෙන්න පුළුවන් උතුම් වූ දේ. මේ ජීවිතේ ලැබිච්ච අපි කල්පනා කරලා බලන්නට ඕනේ අපි මේ ජීවිතේ ගත කරන අපි දවසට කොච්චර කාලයක්ද පුණ්‍ය කටයුතු වල නිරත වෙන්නේ. කුසල දහම් වර්ධනය කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් තථාගතයන් වහන්සේගේ දේශනාව හරියට දන්න කෙනා ශ්‍රවණය කරගෙන තියෙන කෙනා නිතර නිතර නිතර නිතර පින් වැඩෙන පින්කම් වල නිරත වෙන්න පුළුවන්කමක් තියෙනවා. දාන ආදී පින්කම් වල නිරත වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ වෙලාවෙත් ගත වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම දැනගන්න. අද දක්වාම අපිට ශ්‍රවණය කරගන්න, කියවගන්න තියෙන්නේ මේ ධර්ම රත්නය, මේ මහා සංඝ රත්නය කැපවීම නිසා. ඒ නිසායි බුද්ධ වචනය තාම අපට ශ්‍රවණය කරගන්න පුළුවන්, කියවගන්න පුළුවන්, සද්ධාව ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ උතුම් වූ බුද්ධ වචනය ධර්ම දේශනා මාලාවක් හැටියට ඒ සූත්‍ර දේශනා මජ්ක්‍ධිම නිකාය අසුරු කරගෙන සිද්ධ කරගන්න දේශනා මාලාවේ අද දවසේ වටිනා කියන සූත්‍ර දේශනාවක් පුදුමාකාර වටින සූත්‍ර දේශනාවක් අද දවසේ මේ ශ්‍රවණය කරගන්න මේ පින්වත් අය සූදානම් වෙන්නේ. ඒ නිසා සද්ධා උපදවා ගන්න දේශනා කරන මටත් මේ පින්වත් අයටත් නිවන් දොරටු හැටියට එක් නිවන් දොරටුවක් මේ වෙලාවේ විවෘත වෙලා තියෙන්නේ. දේශනාව තුළ ස්වාමීන් වහන්සේටත් ශ්‍රවණය තුළ මේ පින්නත් අයට. නිසා අද දවසේ අපි සාකච්ඡා කරගන්න බලාපොරොත්තු වෙන සූත දේශනාව තමයි ඒ මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයටම අදාළ උපරිපන්නාසකයේ තියෙන සංඛාරුප්පත්ති සූත දේශනාව. මේ පින්නත් අය කලින් ශ්‍රවණය කරගෙන තියෙන්නත් පුළුවන්. බොහොම ප්‍රසිද්ධ සූත දේශනාවක් නිසා. නමුත් මේ නැවත නැවත ඒ ගැන විමසා ගත්තා කියලා ඒක අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේශනාව කොහොමද සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා මේ වෙලාවේ අපි විමසා ගන්න බලමු. සතාගතයන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේදී ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා සංකාරුප්පත්තිං ගෝ භික්කවේ දේසිස්සාමි තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංස්කාරයන්ගේ උප්පත්තිය දේශනා කරනවා තං සුනාද සාදුකම් මනසිකරෝත වාසිස්සාමීති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සුසුම් භගවා යතදෝත ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේට එසේ කියලා පිළිතුරු දුන්නා භාගතුන් වහන්සේ මේ සංස්කාරයන්ගේ උප්පත්තිය දේශනා කරනවා කුමක්ද මේ සංස්කාරයන් උප්පත්තිය හැටියට සඳහන් කරන්නේ ඉද වික්කවේ බික්කු සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස ඒවං හෝති අහෝ වතාහං කායස්ස බේදා පරම්මරණා කත්ත්‍ය මහාසාලාණං සහව්‍යතං uppajjeyyanti තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංස්කාරයන්ගේ උප්පත්තිය පිළිබඳව සංකාර උප්පත්ති හැටියට මේ සූත්‍ර දේශනාවේ නාමය සඳහන් වෙලා තියෙන්නේ ඒකයි. ඒතර සංස්කාරයන්ගේ උප්පත්තිය කියලා සඳහන් කරලා තියෙන්නේ අර්ථ කතාවත් එක්ක විමසලා බලනකොට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ සත්‍යයේ ජීවියේ පහළවීමක් නෙවෙයි මේ සංස්කාරයන්ගේ හට ගැනීමක් මේ ස්කන්ධයන්ගේ පහළවීමක් ඒ නිසයි මේ සංකාරූපපත්ති කියන වචනේ අර්ථ දක්වලා තියෙන්නේ. ඒ නිසා මේ අපි රැවටිලා ඉන්න මුලා වෙලා ඉන්න අවිද්‍යාවෙන් යුක්තව වාසය කරන අපේ හිත තුළ දැනෙනවා සත්ත්ව පුද්ගල හැඟීමක්. නමුත් ධර්මානුකූලව විමසලා බැලුවොත් එම මෙතන සකස් වෙන්නේ සංස්කාරයන්. සංස්කාරයන් වල ස්වභාවයක්. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් වූ පුණ්‍යාභි සංස්කාර අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර හට ගන්නවා කියලා අපි දැනගෙන තියෙනවා. ඒ පටිච්ච සම්පාදයේ තුල සඳහන් වෙලා තියෙන ආකාරයට මේ පුණ්‍යාභි සංස්කාරයන් පිළිබඳව තථාගතයන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. මේ සංස්කාර ස්වභාවය තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නැවත හට ගැනීමක් සඳහා යම්සි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ උප්පත්තිය ලැබීම සඳහා හේතු වෙන බව මොනවාද හේතු වෙන්නේ ඒ සංස්කාරයන්ගේ පහළ වීමට හේතු වෙනවා මේ ජීවිතේ කරගන්න ධර්මතාවයන් පහක්. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සීලේන සමන්නාගතෝ හෝති. සද්ධාය සමන්නාගතෝ හෝති. සුතේන සමන්නාගතෝ හෝති. මේ පින්නත් අයහලා තියෙනවා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ පංච ධර්මයන්. මේ ධර්ම පහ යම් කෙනෙක්ගේ තුල තියෙනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කාරණේ හැටියට ඔහු බලාපොරොත්තු වෙනවා නම් කායස වේදා පරම්මරණ කත්‍ය මහා සාරාණං සහව යතං උපජ්ජේ යන්ති. කය බෙදී මරණින් මත්තේ මහාසාල කුලයක සස්්‍ය මහාසාල කුලයක උප්පත්ති ලබන්න කියලා ඔහු අදහසක් තියෙනවා නම් ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් සෝ තං චිත්තං දහති තං චිත්තං අදිඨාති තං චිත්තං භාවේති ඔහු හිතව හිත පිහිටවනවා ඒ බලාපොරොත්තු කෙරෙහි දැඩිව පිහිටවනවා අදිෂ්ඨානින් යුක්තව ඉන්නවා ඔහු තස්සතේ සංඛාරා විහාරාච එවං භාවිතා එවං බහුලී කතා තත්රූපපත්තිය සහ සංවත්තಂತಿ ඔහු එහි උපදීම සඳහා ඔහු හිත පිහිටවනවා තථාගතයන් වහන්සේ දේශනා කරන අයම් භික්ඛවේ මග්ගෝ අයම් පටිපදා සත්‍රූපත්තිය සංවත්තති. එහි උප්පත්තිය සඳහා මේකයි මාර්ගය. මේකයි ප්‍රතිපදාව. මොකද්ද මාර්ගය? මොකද්ද ප්‍රතිපදාව? ඔහු සද්ධාවෙන් සමන්නාගත වෙනවා නම් සීලයෙන් සමන්නාගත වෙනවා නම් සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ධර්ම පහෙන් සමන්වාගත නම් ඔහුට පුළුවන් ඔහු අර බලාපොරොත්තු වෙන තැන උප්පත්තිය ලබා ගන්න කියලයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. සංස්කාරයන්ගේ හට ගන්න විදියට ඒ උප්පත්තිය ලබා ගන්න පුළුවන් බලාපොරොත්තු වෙන ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. මොනා තිබ්බොත්ද මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ධර්ම පහ තියෙනවා නම්. නිසා අපේ හිත තුලත් පින්වත්නි මේ මේ ಗುಣධර්ම පහ තියෙනවා නම් මේ ධර්ම පහ වර්ධනය කරගෙන තියෙනවා නම් අපිත් බලාපොරොත්තු වෙනවා යම්කිසි තැනක් උප්පත්තියක්. පින්නන්ත ඒක ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක ලබන්න අර්ථ කතාවේ සඳහන් වෙලා තියෙන්නේ යම්කිසි කෙනෙක් මේ ධර්ම පහෙන් යුක්තයි. හැබැයි ප්‍රාර්ථනාවක් නැහැ. ඔහුට ගතිය කුමක් වේද කියලා හිතන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි ඔහුගේ ප්‍රාර්ථනාවක් නැති නිසා. හැබැයි සමහරක් කෙනෙක්ගේ මේ ධර්ම පහ ඇත්තේ නැහැ. හැබැයි පාසනාවක් තියෙනවා. ඒ තිබ්බ ඵලයටත් ඔහුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔහුගේ ගතිය අනියතයි කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි යමක් කරනකොට මේ බුද්ධ ශාසනය ඇසුරු කරගෙන අපි බලාපොරොත්තු වෙන්න ඕනේ පින්වත්නි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙනවා නම් පින්වත්නි ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ Tamange. අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. කරන හැම පුණ්‍ය කටයුත්තකදීම ඒ බලාපොරොත්තු අදිෂ්ඨානය තියෙනවා නම් පින්වත්නි අපිට අර ධර්ම පහ තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙන තැන උප්පත්ති ලබන්න පුළුවන් බවයි මේ සූත දේශනාවට අනුව අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. නිසා මේ පින්වත් අයත් විමසලා බලන්නට ඕනේ එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට මා තුළ මේ ශ්‍රද්ධාව තියෙනවා. සීලය තියනවාද? සෘතය, ත්‍යාග, ප්‍රඥාව කියන මේ බල ධර්මයන් තියනවාද? මේ ධර්ම පහ තියනවාද? තියනවා නම් මේ පින්නත් අය බලාපොරොත්තු තියාගත්තොත් මට මේ ජීවිතේ මැරෙනින් පස්සේ මට මේ වගේ උප්පත්තියක් ඕනේ කියලා ඒ බලාපොරොත්තු සිද්ධ වෙනවාමයි. ඒ නිසා ඒකට අවශ්‍ය කරන මේ ಗುಣධර්ම පහ පින්වත් වර්ධනය කරගන්න. මේ බුද්ධ ශාසනයේ සද්ධාව හැටියට සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳ තියෙන පැහැදීම ධර්මයේ රත්නය පිළිබඳව තියෙන පැහැදීම ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි තියෙන පැහැදීම මේ තෙරුවන කෙරෙහි ඇති පැහැදීම තමයි ශ්‍රද්ධාව කියන්නේ පින්නවා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ඇති පැහැදීම ශ්‍රද්ධාව එනිසා අපේ හිත තුළ තථාගතයන් වහන්සේ පිළිබඳව සද්ධාව ඇති කරගන්නට ඕනේ. මේ ධර්ම පහෙන් පළවෙනි කාරණය තමයි සද්ධාව. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා මේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඇති කරගන්න පැහැදීම. සමහර මිනිස්යන්ට පින්වත්නි සමහර මිනිසුන්ට තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පැහැදීම ඇත්තේ නැහැ. ඔහු තුල සද්ධාව ඇත්තේ නැහැ. අපේ හිත තුළ ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ පින්නන්නේ තථාගතයන් වහන්සේගේ ගුණයන් පිළිබඳව මානසිකාර්ය කරන්න පුළුවන්කමක් තියෙනවා. බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා. බුද්ධානුසතියක් හැටියට වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. දහම තුල තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව නැත්තම් අපේ හිත තුළ ශ්‍රද්ධාව ඇති වෙන විදිහට පින්නාදී මානසිකාර්ය කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. නිකම්ම මේ ශ්‍රද්ධාව අපේ හිත තුළ හටගන්නේ නැහැ. ඒකට මානසිකාරය කරන්න ඕනේ. මානසිකාරය කරනකොට අපේ හිත තුළ ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ගුණයන් පිළිබඳව දැනගන්න පුළුවන්කමක් තියෙනවා. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න සුගත ආදී මේ බුදු ගුණයන් පිළිබඳව දැනගන්නවා නම් පොත්පත් ආදී කියවලා තථාගතයන් වහන්සේගේ ගුණයන් කෙරෙහි පැහැදීම ඇති කර ගන්නවා නම් ඒක පින්වත්නි අපිට මහා වාග්යක් මේ ජීවිතේ. තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න පැහැදීම පින්වත්නි. ඒක අපිට මේ ජීවිතේ බොහෝම යහපතක් සිද්ධ වෙනවාමයි. ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වාස කරගන්නට ඕනේ. ඉතින් අපේ ඒ ඇති කරගන්න පැහැදීම මේ අකුසල ධර්මයන්, කෙලෙස් ධර්මයන් දුර වෙන මට්ටමකට තියෙනවා නම් අන්නේ මට්ටම බොහොම වටිනාකමක් තියෙනවා පින්නන්නේ. ඒ පැහැදීම, ඒ ශ්‍රද්ධාව තමයි මේ ජීවිතේ පින්නාති උපකාර වෙන්නේ. මේ අකුසල ධර්මයන් දුරු කරගන්න. ඉනිසා තථාගතයන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරගන්න අපහසු නම් යම් කෙනෙකුට අපි දන්න සංසාර ජීවිතයේ බෝසත්ත්ව ජීවිතයේ අපි වෙනුවෙන් කරපු කැපකිරීම ඒ මහා උත්තමයන් වහන්සේ සසර ජීවිතය අපි වෙනුවෙන් කරපු කැපකිරීම මෙනෙහි කරගන්න පුළුවන් නම් බෝධිසත්ව ජීවිතයේදී ඒ දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී ආදී වශයෙන් ඒ සසර ජීවිතයේ වින්දා වූ දුක, ඒ කැපකිරීම මානසිකාරය කරන්න පුළුවන් නම් අන්න ඒ තුලිනොත් පින්නාදී අපිට මේ සද්ධාව ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ කෙලෙස් ධර්මයන් දුර වෙන මට්ටමකට මේ පැහැදීම ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. උනාසි අපි නිසාම සංසාර ජීවිතයේ අනන්ත දුක් විඳා. ඒ බව සඳහන් වෙලා තියෙනවා. ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ ආහසේ තියෙන තරු පරදවල ඇස් දන් දුන්නා. මහා සාගරයේ ජලයේ පරදවල ලේ දන් දුන්නා. මහා පොළොවේ පස් පරදවල ශරීර මාංශය දන් දුන්නා. මේ විදිහට සඳහන් වෙන්නේ පින්නාති අතිශෝක්ති නෙවෙයි මේ දේවල්. අපේ හිතට මේ බුදු ගුණේ නොදැනුණාට හිතක් නැති මහ පොළොවට පවා පින්නාති ගුණේ දැනුණා. ඒ උතුමන් වහන්සේගේ ගුණස්කන්ධය බෝධිසත්ව ජීවිතේ පවා දරන්න බැරි වුණා. වෙස්සන්තර ආත්මභාවයේදී මේ මහ පොළොව හිතක් නැති මහ පොළොව හත් වාරයක් කම්පා වුණා. බලන්න උන්වහන්සේගේ ගුණස්කන්ධය ඒ ජීවිතේ බෝධිසත්ව ජීවිතේ පවා මේ හිතක් නැති මහ පොළොවට පවා දැනුණා නම් ඇයි අපේ හිතට දැනෙන්නේ නැත්තේ? මේ ලෝක සත්‍යයේ හිතට දැනෙන්නේ නැත්තේ ඇයි? කල්පනා කරලා බලන්න. සුනාමි ආවට පස්සේ පින්නත් අයට මතක ඇති. බුදු පිළිම වලට හානි වුණේ නැහැ. අපූර්වට බේරිලා තිබ්බේ. පින්නාත්නි ඒ තමයි ඒ බුදු ගුණයේ තියෙන බල මහිමය. තථාගතයන් වහන්සේව දැනෙන විදියට හිත හදන්න ඕනේ. මේ මහ පොළොවට ඒ ගුණය දැනෙනවා නම් ඇයි අපේ හිතට දැනෙන්නේ නැත්තේ? ඒ නිසා මානසිකාරය කළා නැහැ. තථාගතයන් වහන්සේගේ ගුණයන් පිළිබඳව දන්නේ නැහැ. ඒ නොදන්න භාවය නිසා පින්වත්නි සද්ධාව අපේ තුල නැහැ. කෙලෙස් දුර වෙන මට්ටමකට ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ තථාගතයන් වහන්සේගේ ගුණස්කන්ධයන් පිළිබඳව මනසිකාරයන් කරන්න. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ ගුණය දැනෙනවා. ඒ නිසා පින්වත්නි අපේ හිත තුළ බුදුගුණ දැනෙන විදිහට අපේ හිත හදන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි මේ බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේගේ ගුණස්කන්ධය පිළිබඳව දැනෙන විදිහට මානසිකාරය කරන්න. මේ පින්වත් අයට මතක ඇති පුලින තූපිය තේරාපදානය. පුලින තූපිය තේරාපදානයේ සඳහන් වෙලා තියෙන්නේ මේ තථාගතයන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ පුලින තූපිය තෙරුන් හැටියට ප්‍රසිද්ධ වුණේ ඒ උතුමන් වහන්සේ රහත් වෙලා පෙර භවයන් දැකලා දේශනා කරලා තියෙන ආපදානේ සඳහන් වෙලා තියෙන්නේ. එක භවයක තාපසයක් වෙලා උපත් ලැබලා ඉන්නකොට ඒ ජීවිතේ පින්නාදී බොහෝ ශිෂ්‍යෝ හිටියා. බොහෝ ශිෂ්‍යෝ හිටියා. එතුමන්ට එක වෙලාවක හිතෙනවා මෙච්චර මේ අනිත් අය මගෙන් වැඳුම් පිදුම් ගන්නවා, අවවාද ශාසනා ගන්නවා මං කාටද වන්දනා කරන්නේ? මං කාගෙන්ද අවවාද ගන්නෙ? බලන්න නායකත්වයක තියෙන නිහතමානී ස්වභාවය. අපි කලින් ධර්ම දේශනාවල මේක සාකච්ඡා කරලා තියෙනවා. බලන්න එතුමන් වහන්සේට ඒ ජීවිතයේදී බලන්න ඇතුණ අදහස. පසු එතුමන්ට දැනගන්න ඒ ඥාණය තිබුණ නිසා හිතුවා එහෙම කෙනෙක් ඇත්තේ නැති බව. ඒ නිසා ඒ අසපු අසලින් ගලාන ගියපු ඇමරිකා කියලා සුදෝසුදු වැලි තියෙන නදියකින් වැලි අරගෙන ඇවිල්ලා සෑයක් හැදුවා. වැලි වලින් හැදුවේ සෑය. අතීතේ වැඩ වාසය කරු බුදුන් වහන්සේලා ධාතු තැන්පත් චෛත්‍ය මෙසේ තියෙන්නේ නැති කියලා බුදුගුණ හිත හිතා අර වැලිසෑයට වන්දනා කරේ. අද බලන්න මේකෙන් සද්ධාව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා පැහැදීම. මෙතුමාගේ කෙලෙස් දුර වෙන මට්ටමට පැහැදීම තිබුණා. කොහොමද තිබුණේ? එතුමන් වහන්සේට කාම විතර්ක එනකොට සිහිපත් කරයි කියනවාර වැලිසෑය. එතුමන් වැලිසෑය සුද්ධ පවිත්‍ර කරනවා. ඒ වගේම මල්ලාදිය පූජා කරනවා බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා එතුමන් වහන්සේට කාම විතරක එනකොට අර වැලිසෑය සිහිපත් කරා කියන්නේ තථාගතයන් වහන්සේ සිහිපත් වෙන්නේ තථාගතයන් වහන්සේ පිළිබඳ මේ පැහැදීම නිසා ශ්‍රද්ධාව නිසා මේ අකුසල ධර්මයෙන් එක්ක මට ඉන්න හොඳ නෑ කියන ඒ කුසල ධර්ම ඉස්මතු වෙනවා අකුසලයේ යටපත් වුණා මේ විදිහට ඒ කටයුතු කිරීමේ විපාක හැටියට මේ පින්වත් අය අහලා තියෙනවා සුගතිය ඉපදුනා මරණින් මත්තේ සුගති භූමියක ඉපදුනා. බලන ශ්‍රද්ධාව උපකාර වෙන අපූර්ව ඉතින් සුගති භූමියක ඉපදුනා අපේ ගෞතම බුද්ධ ශාසනයේ ඒ දිව සැප බොහෝ ලබලා අවසන මේ ගෞතම බුද්ධ ශාසනයේ මහාසාර කුලයක උප්පත්ති ලැබුවා. මහාසාර කුලයක උප්පත්ති ලැබු බව සඳහන් වෙලා තියෙනවා යාපදානයේ තුල. ඉතින් මේ ඒ කුලේ ඉපදිච්ච දෙමාපියනුත් තෙරුවන් සරණ ගිහිලා හිටිය කියලා සඳහන් වෙලා තියෙනවා. නිවන් සොය ලබලා හිටියේ කියලා ඒ සඳහන් වෙලා තියෙනවා. බලන්න ඒ දෙමාපිය කරපු දේ මේ පින්නත් අයට මතක ඇති. ඒ දෙමාපියන් පසළොස්වක පොයේ දවසට සතරන් කරඬුවක තැන්පත් කරලා තියෙන ජයසිරි මහා බෝධින් වහන්සේගේ බෝධියේ ජිරත්ති බෝපොතු ඒ කරඬුවේ තැන්පත් කරලා තියෙනවා පසළොස්වක පොයේ දවසට තුන්නම් රාත්‍රියක්. රැය එළි වෙනකම්ම බුදුගුණ හිත හිතා වන්දනා කරනවා අර කරඬුවට. මේක දකිනවා මේ එතකොට රහතන් වහන්සේට අවුරුදු 7යි 7 අවුරුද්දේ පුංචි දරුවා අර දෙමාපිය කරන දේ දැකලා අතීතයේ තමන් කරපු පින සිහිපත් වෙලා පින ඉස්මතු වෙලා 7 අවුරුදු වයසේම රහත්භාවය ලැබුවයි කියලායි සඳහන් වෙලා තියෙන්නේ. ඒ තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේදී මේ සිදු සිදු වුණේ පින්නාද ඒ දේ. තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ මේ දේ සිදුුනේ ඒ දෙමාපියන් පින්නාදී රහත් භාවයෙන් ලබලා ඉන්න නැතු ඇති. සෝවාන් සකුදාගාමි ඒ ඵලයන් ලබලා ඉන්න ඇති. ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා ගිහි ජීවිතයේදී රහත් වුණ දින 7යිනේ ඉන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා සෝවාන් හෝ සකුදාගාමි කියන ඒ ඵලයක් ලබලා ඉන්නට ඇති. ඉතින් මේ දෙමාපියන් කරපු පින්නාදී බොහෝ පොතු ටිකකට මගපල ලැබපු උතුමෝ එහෙම වන්දනා කරා නම් තුන්යම් රාත්‍රියක් අද කාලේ පින්නාදී අපිට සද්ධාව ඇති කරගන්න පුළුවන්. බෝධිය දකිනකොට, චෛත්‍ය රාජන් වහන්සේලා දකිනකොට, පිළිම වහන්සේ දකිනකොට පින්නාත්නි අපිට සද්ධාව ඇති කරගන්න පුළුවන්, ජීවමාන හැඟීම් ඇති කරගන්න පුළුවන්. ජීවමාන තථාගතයන් වහන්සේටයි වන්දනා කරන්නේ කියන හැඟීමෙන් වන්දනා කරත් ඒ පින සිද්ධ වෙනවා පින්නාත්නි. සමේ චිත්තේ සමම්පලං චේතෝ පණිදි හේතුයි සත්තාගච්ඡන්ති සුග්ගති. තිත්තන්තේ නිබ්බුතේ චර තථාගතයන් වහන්සේ පිරිනවන් පෑවායින් පස්සෙත් මේ වර්තමානය තුලත් අද කාලේ වුණත් පින්නත්නේ ජීවමාන වැඩෙන්නකොටත් පිරිනවන් පෑවායින් පස්සේ වුණත් තථාගතයන් වහන්සේට සමහිතින් වඳින්න පුළුවන් නම් එක මලක් වුණත් පූජා කරන්න පුළුවන් නම් පින්නත්නේ ඒ විපාකය පින්නන්නේ සුළු නෑ තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොට ලැබෙන ආනිසංසය ලැබෙනවාමයි. මේ පින්නත් අයට මතක ඇති එක අම්මා කෙනෙක් ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න තථාගතයන් වහන්සේ පිරිනැමීම අනතුරුව ඒ චෛත්‍යයට වන්දනා කරන්න වැටකුළු මල අරගෙන ගියානේ. එතුමිට වටකුළු මල් ටික පූජා කරගන්නත් බැරුණා. අර ශ්‍රද්ධාවෙන් ගියපු නිසා බලන්න ආනුභාවය පින්නානේ සුගතිය ඉපදුනා. සුගතිය ඉපදිච්ච බව මේ පින්නතුන්ට මතක ඇති. බලන්න එහෙනම් අපේ හිත තුළ මේ සද්ධාව ඇති කරගන්න ඕන නම් පින්වත්නි. තථාගතයන් වහන්සේ පිළිබඳව සද්ධාව ඇති කරගන්නවා නම් ඒකේ විපාකය පින්වත්නි සුළු නැහැ. ඒ නිසා සමහර අය පින්වත්නි සමහර මිනිසුන් ජීවත් වෙන්නේ පින්වත්නි තථාගතයන් වහන්සේගේ ගුණේ දැනෙන්නේ නැහැ හිතවලට. අපිට පුළුවන්කමක් තියෙනවා බුදුගුණ දැනෙන විදිහට හිත හදන්න. ඒ නිසා අපිට මේ ජීවිතේ පින්නාති මිත්‍යා දෘෂ්ටික කුලයකත් නෙවෙයි ඉපදලා තියෙන්නේ සම්මා දෘෂ්ටික කුලයක. තථාගතයන් වහන්සේගේ ධහම විශ්වාස කරන ඒ මව් කෙනෙකුගේ කුසේ ඉපදලා තියෙන්නේ. බැරි වෙලාවත් මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනා නම් එහෙම පින්නාති අපේ හිත් උනත් නොඑක ආකාරයේ ප්‍රාණඝාතාදී අකුසලයන් වලට නොඑක ආකාරයේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලට හිතේ අදහස් එන්න පුළුවන්කමක් තියෙනවා. හිත සකස් වෙන්න පුළුවන් මේ දේවල් වලට. නමුත් අපේ පින්නාද මේ ජීවිතේ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න පුළුවන්. එහෙම හිතක් තියෙන පින්නාද. එනිසා මේ කාරණය මේ පින්නත් අය තේරුම් ගන්න තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධහම අවබෝධ කරගන්න පුළුවන් මේ ජීවිතේ. ඒ නිසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් ඒ පිනත් ඒ ගුණයම මේ ජීවිතෙත් පරලොවත් යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඊළඟට පින්වත්නි මේ ජීවිතේ අනිත් ධර්මතාවයේ හැටියට සද්ධාව වගේම සීලය තියෙනවා නම් තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාවත් එක්ක සීලය තියෙනවා නම් ඒ සීලය තුලින් පින්වත්නි මහා ආනිසංසයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. සීලය තුලින් මේ ජීවිතේ අපිට බොහෝ ආනිසංස මෙලවත් පරලොවත් ලබන්න පුළුවන්කමක් තියෙනවා. මේ ජීවිතයේ සිල්වත් වීමේ විපාක මේ ජීවිතේෙම ලබන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න කල්පනා කරලා පින්වත්නි, ශ්‍රද්ධාව යමක් තුල ළමෙක්ගේ තුල තියෙනවා නම් තථාගතයන් වහන්සේ විශ්වාස කරලා ඔය ප්‍රාණඝාතයෙන්, හොරකමෙන්, කාමීත්‍යාචාරයෙන්, මුසාවෙන්, සුරාවෙන් වෙන් වෙලා පංචශීලය ආරක්ෂා කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලේ මේ සීලය ආරක්ෂා කිරීම කොච්චර ආනිසංස පංචශීලයම ස්වාමීන් වහන්සේලාට සතර දෙසින් වඩින ස්වාමීන් වහන්සේලාට විහෙර විහාරයක් හදලා පූජා කරනටත් වැඩි ආනිසංසයි කියලයි. එච්චරකට ආනිසංසයි මේ පංචශීලය. එක නිස්සාපදයකට නමුත් පුණ්‍ය ගංගාවන් ගලනවා කියලායි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මෙච්චර මේ ආනිසංස උතුම් වූ සීලයේ එවාගෙම ආජීව අෂ්ටමක සීලය එවාගෙම දස සීලය අට සිල් වගේ උතුම් වූ සීලයන් ආරක්ෂා කරගන්නවා නම් ඒ සද්ධාන් යුක්තව සීලය ආරක්ෂා කරන කෙනා මේ ජීවිතේ පින්නන්ද යමක් බලාපොරොත්තු වෙනවනම් ඒ මේ ජීවිතේ කරන යම්සි කටයුත්තක් තියෙනවනම් ඒ කටයුතු පවා පින්නන්ද සාර්ථක කරගන්න පුළුවන් කමක් තියෙනවා මෙලොව ජීවිතේ. ඉතින් බලන්න එහෙනම් කොච්චර ආනිසංස ලබන්න පුළුවන්ද? ඒ ආනිසංසය පින්නන්ද සීලය තුලින් ලැබෙනවා. ඒ වගේම අපේ හිත තුළ මරණාසන්න මොහොතේ වෙනකොට අපේ හිත චෝදනා කරනවා නම් හිත චෝදනා වුණොත් එහෙම මැරෙන වෙලාව වෙනකම්වත් සීලය ආරක්ෂා කරගන්න බැරි වුණොත් එහෙම වෙනාද මේ ලෝකයා චෝදනා නොකරත් හිත චෝදනා කරනවා හිතෙන් ගැලවෙන්න බෑ හිත දන්නවා පින්නන්නේ හිතට මතක් වෙලා එනවා දැන් කරගත්තු පාප කර්මයක් වගේ ඒ දේවල් සිහිපත් වෙලා එනවා ඒකයි තථාගතයන් වහන්සේ අපි කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළේ අත්හානුවාද බය ඇති කරගන්න. තමන්ගේ හිත තමන්ට චෝදනා කරයි කියන බය ඇති කරගන්න. එහෙම සීලය සංවර වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම සීලය ආරක්ෂා කරගත්තොත් අතීතය ගැන හිතලා පසුතැවිලි වෙන්නේ නැතුව වර්තමානයේ ඉඳන් හරි සීලය ආරක්ෂා කරගන්නවා නම් පින්නන්නේ මැරෙන වෙලාවේදී මතක් වුණත් මම අච්චර කාලයක් සීලය ආරක්ෂා කරගත්තා. මගේ සීලය පිරිසුදුයි කියලා මතක් වුණත් පින්නාත්මේ ඒක අකුසලයක් නෙවෙයි. ඒක සුගතියක ප්‍රතිසන්දිය ලබන්න ඒක හේතුවක් වෙනවා. එහෙම නොවුනොත් හිතේ විපදේශ ස්වභාවයත් එක්ක මරණයටපත් වුනොත් ජීවිතේ පින්නාන්ත ඊළඟ ජීවිතේ දුගතියක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ජීවිතේ පින්නාන්ත මේ තිරසනෙක් වුණොත් එහෙම ආය බුද්ධ ශාසන බොහෝ ගණනක් පසු වෙනකම් ඒකෙන් නිදහස් වෙන්න බැරි වෙයි. ඒ ලෝකෙන් ඒ ලෝකෙන් නැවත නැවත දුක් විඳ විඳ උප්පත්ති ලබන්න සිද්ධ වෙයි. නිසා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්ම පහ හිතේ ඇති කරගන්න. ශ්‍රද්ධාවෙන් සමන්වාගත වෙනවා නම්, සීලෙන් සමන්වාගත වෙනවා නම්, ඊළඟට පින්නාත්මේ සෘතය කියන දේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ශ්‍රවණය කරලා තියෙන්නට ඕන. ධර්මයෙන් දැනගෙන තියෙන්නට ඕන. බෞද්ධභාවය තියෙනවා නම් පින්නාත්මේ ඒකත් පින්නාත්මේ අපි බලාපොරොත්තු වෙන යම්සි භවයක උප්පත්ති ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ඊනවත් ඒක ලැබෙනවා. ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ලබන්න හේතු වෙන ಗುಣධර්මයක් සුතේ කියන්නේ. ඒ නිසා ධර්මය හොඳට අහන්න, අහලා දැනගන්න, දැනගෙන සද්ධාව ඇති කරගන්න පින්නන්නේ. ඒ බෞද්ධභාවය හේතුවක් වෙනවා පින්නන්නේ. අපි බලාපොරොත්තු වෙන යම් තාක් දේවල් තියෙනවා නම් මේ ජීවිතේ ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් මේ බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න පුළුවන් බවයි මේ සූත දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ පින්නම්. ඉතින් මේ සුතවත්භාවය වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණේ ත්‍යාගවත් භාවය. ත්‍යාගවත් භාවය කියන්නේ පින්වත්නි දහණය. පරිත්‍යාගය. මේක වර්ධනය කරගන්නට ඕනේ. අපේ හිතේ තියෙන මසුරුකම, ලෝභකම නැති වෙන්න දානය කියන දේ පරිත්‍යාග කරන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ පරිත්‍යාගය තුලින් පින්වත්නි අපිට පුළුවන්කමක් තියෙනවා දාන දීම තුලින්වත් මෙලොව ජීවිතයේ පින්වත් විපාක ලබන්න පුළුවන්කමක් තියෙනවා. මේ පින්වත් අයට මතක ඇති අර සඳහන් වෙලා තියෙන්නේ හිසකේ විකුණලා දන් දුන්න කාන්තාවක් පිළිබඳව මේ කාන්තාව පින්වත්නි ඒ සිටු කුලයක ඉපදුනේ. හැබැයි ඒ කුලේ පිරිහිලා ගිහිල්ලා ඒ කුලේ දුප්පත් වෙලා ඒ වගේම පෝසත් කුලයක සිටු දිනියක් ඉන්නවා මේ දුප්පත් කුලයක සිටි දියණියගේ කේශ කලාපය බොහෝම දිගයි. ඉතින් එතුමියගෙන් ඉල්ලනවා අර පොහසත් සිටු කුලේ දියණිය කහවණු දහසකට නමුත් ඉල්ලනවා නමුත් දෙන්නේ නැහැ. එක් දවසක් බලන්න පින්නාට මේ සද්ධාව. සද්ධාව තියෙන කෙනා පරිත්‍යාගයේ තියෙන කෙනා මසුරුකම දුරු කරගන්න හේතු වෙන ආකාරය මහා කච්චායන මහරහතන් වහන්සේ ඇතුළු රහත් උතුමෝ හත් නමක් පින්ඩපාතේ වඩිනවා. එතුමියට ඇති වෙන අදහස මංගාව ඇති ධනයක් නැහැ. ඒ නිසා මේ කේස් කේස් ටික විකුණලා කේස කලාපේ විකුණලා මං මේ උතුමන්ට දාණය දෙන්න ඕනේ කියලා පින්වත්නි අදහස ඇති වෙනවා. එතුමිය පෝෂණය කරපු කිරිමවට සඳහන් කරනවා ස්වාමීන් වහන්සේලා ඒ රහත් උතුමන් වහන්සේලා වැඩම කරන්න. ඉන්පසු කිරිමවට ඒ තමන්ගේ එතුමිය අතින්ම කේස කලාපේ කපලා අර කිරිමාවට දෙනවා අර දිනියට දීලා දෙන දෙයක් ඊළඟ එන්නේ කියලා. ඉතින් එතුමියට ඒ කිරිමාවට බොහොම දුකෙන් ශෝකයෙන් ගිහිල්ලා ඒ සිටු දිනියකින් ඒ පොහසත් කුලේ සිටු දිනියකින් ලැබෙන කහවණු අටත් අරගෙන ඇවිල්ලා පින්නාත්නේ අර රහතන් වහන්සේලාට කහවණු එක කහවණුවක් වටිනාකමින් යුක්ත ආහාරයක් සකස් කරලා ඒ රහතන් වහන්සේලා අට නමටම ලබලා දෙනවා. ඒ උතුමන් වහන්සේලා බලනවා මෙතුමිය මේ කරගත්තු පින දැකලා මේ සිටු දිනේට අඬ ගහනවා. අර කිරිමව ගිහිල්ලා සිටු දිනේට අඬ ගහගෙන එනවා රහත් උතුමන් වහන්සේලාගේ ගුණය නිසා එතුමිය ලැජ්ජාම යුක්තව තමන්ගේ ශරීරයේ තියෙන කේශ කලාපය නැති නිසා බොහොම ලැජ්ජාවෙන් හිටියේ. සද්ධාව නිසාම තෙරුන් වහන්සේලා කෙරෙහි තියෙන සද්ධාව නිසාම එතුමිය ඇවිල්ලා පා වන්දනා කරලා බොහොම සතුටටපත් වුණා. බලන්න පින්වත්නි, මෙරොම විපාක ලැබුණ අපූර්ව ගරුකයි. එතුමියට රහත් උතුමාන්ට ඒ කරපු දානය පරිත්‍යාගය මෙලෝ ජීවිතේම ලැබුණා. ඒ වෙලේ පින්වත්නි, එතුමන් වහන්සේලාගේ ගුණ මහිමය රහත් උතුමන්ට දුන්න දාණය නිසා ඒ වෙලේ පින්නාන්ද අර නැතිවෙච්ච කේශ කලාපේ නැවතත් පහළ වුණා. මේ කාරණය සමහරක් කෙනෙකුට ඇහෙනකොට හිතෙන්න පුළුවන් මෙහෙමත් දේවල් සිද්ධ වෙනවද? ශ්‍රද්ධාව තියෙන කෙනා ශ්‍රද්ධාවෙන් යුක්ත පුද්ගලයා පින්නාත් මේ බුද්ධ ශාසනයේ මේ දේවල් විශ්වාස කරනවා. ඇහැට දකින්න නොලැබුණත් සුගති භූමි දුගති භූමි විශ්වාස කරනවා. සමහර අය පින්නාත්නි හිතන්නේ මේ ලෝකෙමයි අපාය. මේ ලෝකෙමයි දිවි ලෝකෙ. මේ මිත්‍යා දෘෂ්ටික අදහස් එන්නේ නැහැ ශ්‍රද්ධාවන්තයට. ඉතින් එතුමියට පුණ්‍ය irdiyak හැටියට පින්නාද ඒ කේශ කලාපේ ලැබුණනේ. රහත් උතුමන්ට ඒ දාණය දුන්න නිසා බලන්න එහෙනම් ත්‍යාගවත් භාවය කොච්චර ලබන්න පුළුවන්කමක් තියෙනවද? රහතන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලා එතුමිය බලා සිටිදි මහසෙම අහසින්ම වැඩම කරා ඡණ්ඩපද්‍යෝත රජුරුවන්ගේ මාලිගාවේ උයනට. උයනට වැඩම කරාට පස්සෙ උයන්පල්ලා සඳහන් කරා රජුරුවන්ට ගිහිල්ලා ඔබ වහන්සේගේ ඒ පුරෝහිත වෙච්චි කච්චායන ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඒ බව දැනගෙන ඇවිල්ලා පැහැදීමෙන් වන්දනා කරලා ඡන්දපද්‍යෝත රජුරුව පසුව ආහාර ගැන අහනකොට, පින්දපාතය ගැන අහනකොට අර දියණියගෙන් ලැබිච්ච බව දැනගෙන ඒ රජ්ජරුව පින්වත්නි අර දියණිය එක්කගෙන ඇවිල්ලා අගමහිසී තනතුරේ තිබු බවයි සඳහන් වෙලා තියෙන්නේ. බලන්න ditta ධම්ම වේදිනේ මේ ජීවිතයේ විපාක ලැබුවා. ඒ නිසා මේ දාහණය කියන දේ පින්නාන්නේ තිරසං සතෙකුට නමුත් කෑම ටිකක් දෙනවා නම් තථාගතයන් වහන්සේම දේශනා කොට වදාළේ පින්නාත්නි ආත්මභාව 100ක් ආනිසංස හේතු වෙනවා කියලා. ආයස 100යි, වර්ණ 100යි, සැප 100යි, බල 100යි මෙහෙම ලැබෙන බවයි තථාගතයන් වහන්සේම දේශනා කොට වදාළේ. දුස්සීල මිනිසෙකුට නමුත් ආහාර ටිකක් දෙනවනම් ආත්ම භාව දහස් ගණන් ආනිසංසය පින්නවා. මේ මේ කාරණය මේ පින්නත් අය අහලා තියෙනවා. ඒ නිසා මේ ත්‍යාගවත් භාවය ඇති කරගන්න ඕන පින්නන්නේ මේ බුද්ධ ශාසනය. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ඊළඟ අවසාන කාරණය තමයි ප්‍රඥාව කියන දේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණයන් තියෙනවා නම් මේ ජීවිතේ පින්නන්නේ බලාපොරොත්තුනේ කුලයක උප්පත්ති ලබන්න මරණින් මත්තේ ඒක ලබන්න පුළුවන් බවයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා මේ ප්‍රඥාව කියන කාරණයක් තියෙන්නට ඕනේ පින්නන්නේ. මේ ජීවිතය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ පංච උපාදානස්කන්ධයේ තිලක්ෂණය වැටෙන විදිහට මානසිකාර්යය තියෙනවා නම් පුළුවන්කමක් තියෙනවා පින්නත් මේ තමන් බලාපොරොත්තු වෙන ඒ උප්පත්තිය ලබා ගන්න. නිසා තථාගතයන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා මේ ජීවිතේ මේ ಗುಣධර්ම පහ ඇති කරගන්න. ඇති කරගෙන යමන් ප්‍රාර්ථනා කරනවා නම් භාගතුන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් මේ බ්‍රාහ්මණ මහාසාර කුලයක, සත්‍ය මහාසාර කුලයක ගෘහපති මහාසාර කුලයක උප්පත්ති ලබන්නේ ඒක සිද්ධ වෙනවාමයි පින්වත්නි. ඒ වගේම සූත්‍රයේ පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මහාසාර කුලයක මනුෂ්‍ය ජීවිතයක් නෙවෙයි. ඔහු දිව්‍ය උප්පත්තියක්. චාතුම් මහා රාජික දෙවියන් අතර උප්පත්ති ලබන්න ඕනේ කියලා ඒ කෙනාටත් පින්නන්නේ සද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ධර්මයන් වර්ධනය කරගන්න වෙනවා. මේ ධර්ම වර්ධනය කරගෙන හිතේ පිහිටවාගෙන කටයුතු කරනවා නම් ඔහුට ඒ බලාපොරොත්තු වෙන ඒ දෙවියන් අතර උප්පත්ති ලබන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. මේ සූත්‍රේ පුරාවටම යන්නේ ඒ විදිහට. මේ ධර්ම පහ පිළිබඳව. දෙවියන් අතර චාතුම් මහරජිකය, යාමය, තුසිතය මේ දිව්‍ය ලෝක 6 වගේම බලාපොරොත්තු වෙනවා නම් බ්‍රහ්ම ලෝක ඉපදෙන්න බ්‍රහ්ම තලයන් වල උප්පත්ති ලබන්න ඒකත් පුළුවන්කමක් තියෙනවා කියලා. පින්නාත ඒ කාරණයට උදාහරණයක් හැටියට අපිට මතක් වෙනවා පින්නාත මේ බුද්ධ ශාසනයේ වෙච්ච සිදුවීම. මේ පින්නාත අහලා ඇති. ධම්මපදයේ තුල සඳහන් වෙලා තියෙනවා. ධම්මපදයේ තුල තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ප්‍රතිපූජිකාවගේ කතාව. මේ පින්නත් අයට මතක ඇති එතුමිය දෙව්ලොව උප්පත්ති ලැබලා හිටියේ. මේ එතුමිය මාලාබාරි කියන දිව්‍ය පුත්‍රයාට ළඟ උප්පත්ති ලැබලා දෙව්ලොව හිටියේ. මාලාබාරි කියන දිව්‍ය පුත්‍රයාට දිව්‍ය අප්සරාවන් දහසක් හිටියා. 500ක් අප්සරාවන් මල් නැලමින් දාන මල් ටික අරගෙන අනිත් 500 අප්සරාවන් දිවි පුත්‍රයාට පලන් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ වෙලේ මේ එතුමිය දිව්‍ය ආයුෂ ඉවර වෙලා එහෙන් චුත වුණා. හරියට පහන් දැල්ලක් නිවිලා ගියා වගේ එහෙන් චුත වුණා. උප්පත්ති ලැබුවා පින්නාන්තින් ගෞතම බුද්ධ ශාසනයේ එක කුලයක එතුමියට උප්පත්ති ලැබීමෙන් අනතුරුව ජාති ස්මරණ ඥානය ඇති වුණා. පෙර භවයන් දකින ඥානය දැනගත්තා එතුමිය මේ දෙවිලෝ ඉපදෙලා යාවේ. මාලාබාරි කියන දිව්‍ය පුත්‍රයා ගාව නැවත ඉපදෙන්න ඕනේ කියලා අදහසක් ඇති වුණා. බලන්න මේ අදහසත් එක්ක එතුමිය කටයුතු කරා. එහෙනම් මේ සූත දේශනාවට අදාළව එතුමිය කෙසේද කටයුතු කරේ? සද්ධාව තිබුණා. 12 වයසේදී ඉඳන්ම මහා සංඝරත්නය කෙරෙහි සද්ධාවෙන් යුක්තව කටයුතු කරා. ඒ දන්සලට ගිහිල්ලා එතුමිය පැන් ආදිය තියනවා, අම දෙනවා, ආසන පනවනවා. මේ විදිය දේවල් කරා. ඉතින් එතුමියට පියවරක් පියවරක් ගානේ කුසල හිත් පහළ වුණා. කුසල ධර්මයන් ඇති වුණ බවයි ඒ අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙන්නේ. ධම්මපදට්ට කතාව තුළ. පියවරක් පියවරක් ගානේ කුසල හිත් ඇති වුණා. බලන්න එක පියවරකට 56 කුසල ධර්මයක් ඇති වුණ බවයි ඒ අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙන්නේ. ඒතර බලන්න තියෙනවානේ අපිත් යම්කිසි පිනක් කරන්න යනකොට අපිටත් මේ වගේ කුසල් හිත් ඇති වෙනවා. ඇති වෙන විදිහට ශ්‍රද්ධාව තියෙනවා නම් ඉතින් ඒ විදිහට සංඝ උපස්ථානය සිද්ධ කරලා නිතර නිතර සංඝයාට උපස්ථානයට යනවා බලාපොරොත්තු වෙන තමන්ගේ ස්වාමියා ගාව උප්පත්ති ලබනද ඒකයි ප්‍රතිපූජිකාව හැටියට එතුමිය ප්‍රසිද්ධ වුණේ පස්සේ මෙතුමිය පින්වත්නි මෙහෙම ජීවත් වෙන ගමන් සංඝයාට උපස්ථාන කරනවා දානය පූජා කරනවා වතාවක් සිද්ධ කරනවා සීලය සමාදන් වෙනවා ධර්ම ශ්‍රවණය කරනවා. මේ කාරණාවන් සිද්ධ වෙනවා. එහෙනම් ශ්‍රද්ධාව, සීල, සුතය, ත්‍යාගය, ප්‍රඥාව මේ ಗುಣධර්ම ඇති වෙනවා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. ඉතින් එතුමිය ඒ විදිහට ජීවිතේ ගත කරමින් ඉන්නවා. දරුවන් හතර දෙනෙක් ලැබෙනවා. අවසාන පින්නම් එක් දවසක සංඝයාට උපස්ථානෙට ගියා. දානය පූජා කරා, ධර්ම ශ්‍රවණය කරා, සීලය සමාදන් වුණා. හැන්දෑවේ පින්නාද එතුමේ ජීවිතේ නැති වුණා. මියපල්ලෝ යන්න දුනා. තමන් බලාපොරොත්තුුනේ අර මාලාබාරේ කියන දිව්‍ය පුත්‍රයා ළඟ උප්පත්තිය. ඒ අරමුණ තියාගත්ත හිතේ පිහිටුවාගෙනයි මේ සද්ධා සීල සුත්‍යාගම කියන ගුණධර්මයන් වර්ධනය කරගත්තේ. එතුමේ ගිහිල්ලා ඒ දිව්‍ය පුත්‍රයා ගාව ප්‍රතිසන්දිය ලැබුව බවයි පින්වත්නි සඳහන් කරලා තියෙන පින්වත්නි එතුමිය ඒ දිව්‍ය පුත්‍රයා විමසනවා එතුමියගෙන්. ඒ දෙවලෝ පහළ වෙච්චි මාලාබාරී කියන දිව්‍ය පුත්‍රයා ගාව පහළ වෙච්චි මේ පතිපූජිකාවන එතුමිය සඳහන් කරනවා. දිව්‍ය පුත්‍රයා අහනවා ඔබ කොහෙද උදෑසන හිටියේ? උදෑසන පේන්න හිටියේ නැහැ. ඉතින් බලන්න කොච්චර කාලයක්ද ගත වෙලා තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතයේ එතුමිය උප්පත්ති ලැබලා 12 වයසේදී 13 වයසේදී විවාහවටපත් වෙලා ඒ වගේම දරුවන් හතර දෙනෙකුත් ලැබිලා එතුමිය මියපල්ලෝ ගිහිල්ලා උප්පත්ති ලැබනවාද දෙවිලොව. ඒතර බලන්න සුළු කාලය ගත වෙලා තියෙන්නේ. ඉතින් අහනවා මේ විස්තර පිළිබඳව. දේවපුත්‍ර අහනවා මේ විස්තරය දැනගෙන එතුමියගෙන් එහෙනම් මනුස්ස ලෝකේ ඉන්න අය බොහොම පින්කම් කරනවද? නැත්නම් පාප කර්මයන් වල නිරතලා ඉන්නවද කියලා. එතුමිය සඳහන් කරනවා හරියට අජරාමර වෙච්ච අය වගේ මේ මනුස්ස ලෝකයේ අය මේ කුසල ධර්මයන් වර්ධනය කරගන්නේ නැහැ. පාප කර්මයන් වල නිරත වෙලා ඉන්නවා කියලා සිහිපත් කරනවා. මාලාභාරි කියන දිව්‍ය පුත්‍රයට සංවේගය ඇති වෙනවා. බලන්න පින්නවනේ සුළු කාලයක්. මනුස්ස ජීවිතය කියන්නේ සුළු කාලයක්. ඉතින් මනුස්ස ජීවිතයේ ආයුෂ දැනගත්ත ඒ මාලාභාරි දෙවියන් සංවේගය ඇති වෙනවා. දහම අවබෝධ කරගන්න කටයුතු කරන්නේ නැති බව අහලා. ඒ නිසා මේ ජීවිතයේ පින්නාදී අපි ඉස්සර බලන්න මනුෂ්‍ය ජීවිතය එහෙනම් සුළු කාලයයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ මේ කාරණේ දැනගන්නවා. දැනගන්නේ පින්නාත්නි එතුමියගේ දානශාලාවේ එතුමිය උපස්ථානයට ආවේ නැහැ. ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ඉන්නකොට එතුමිය ඇත්තේ නැහැ. තැන් තියලා නැහැ. ආසන පනවලා නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේලා අහනවා මිනිස්යන්ගෙන් එතුමිය කොයි කියලා. ඒකෙන් දැනගන්නවා එතුමිය මරණයටපත් වුණ බව. පු탁දෙන ස්වාමීන් වහන්සේලාට කඳුළු වැගුරුන බවයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම රහතන් වහන්සේලාට සංවේගය ඇතිවන බවයි ධර්ම සංවේගය ඇතිවන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කාරණය තථාගතයන් වහන්සේ සිහිපත් කරන තථාගතයන් වහන්සේගෙන් විමසනවා. එතුමිය කොහෙද ඉපදුනේ? භාගතුනා දේශනා කරනවා එතුමිය බලාපොරොත්තු වෙච්චි ඒ මාලාබාරී කියන දිව්‍ය පුත්‍රයා ස්වාමියා ගාව ඉපදුන බව. ඉතින් තථාගතයන් වහන්සේ ධර්මයෙන් දේශනා කරනවා මේ ලෝක සත්‍යයට මේ තෘෂ්ණාවෙන් තෘප්තිමත් භාවයක් ඇත්තේ නැහැ. ආසාවෙන් වල ඉවරයක් වෙන්නේ නැහැ. කොච්චර මේ හිතට ලබලා දුන්නා මදි මදි කියනවා මිසක් හිත කවදාවත් නම් ඇති කියන්නේ නම් නෑ පින්නන්නේ. ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන ඊටාම සුළු කාලයේදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙලා තියෙන ආකාරයටත් පින්නන්නේ මේ සද්ධා සීල සුත තියාග ප්‍රඥා වර්ධනය කරගෙන අපි නැවත මේ කාම භූමයන් වල රූපී අරූපී ආදී භූමයන් වල තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා බඹලෝ ආදී තැනක උප්පත්ති ලබන්නත් යම්ස කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා සද්ධා සීල සුත්‍යාග ප්‍රඥා වර්ධනය කරගෙන තියෙනවා. අවසාන සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේ යම්ස කෙනෙකුට අදහසක් තියෙනවා නම් මේ ආශ්‍රයයන් සය කරගන්න ඔහුටත් පුළුවන්කමක් තියෙනවායි කියනවා මේ සද්දා සීල සුත තියාග ප්‍රඥා තියෙනවා නම් ඒ වගේම අදහස තියෙනවා නම් මම මේ ආශ්‍රයයන් සය කරලා දාන්න ඕනේ කියලා පින්නවත්ද ඒක ලබන්න පුළුවන්කමක් තියෙන බවයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා අපිටත් පින්වත්නි මේ ජීවිතේ සුළු හෝ පින්කමක් කරගන්නකොට බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු වෙන්න පින්වත්නි මේ ජීවිතේ ධම අවබෝධ කර ගැනීම වෙන බලාපොරොත්තුවක් තියාගන්නේ නැතුව මේ ආශ්‍රයයන් සේකර දැමීමම බලාපොරොත්තු හැටියට තියාගන්නවා නම් ඒකමයි වටින්නේ පින්වත්නි තථාගතයන් වහන්සේ බලාපොරොත්තුනේ ඒ දේ සංසාර අනවරාග සංසාර ගමනක් අපි වෙනුවෙන් දුක් වෙන්නේ තථාගතයන් වහන්සේ අපිට මේ ධහම කියලා දෙන්න. ධහම අවබෝධ කරලා දෙන්න. ඒ නිසා අපේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ තියෙන්නට ඕනේ පින්වත්නි. මේ ආශ්‍රයන් සය කරලා දැමීමමයි. සුළු හෝ පින්කමක් සතෙකුට හරි කෑම ටිකක් දෙනවනම් බෝ මළුවේ කොලයක් හරි ඇහිඳලා දානකොට Tamange අදහස තියෙනවා නම් මට මේක ආශ්‍රයන් සය කරලා දාන්න මේ පින හේතු වේවා කියලා ඔහු තුළ සද්ධාව තියෙනවා නම් සීලය තියෙනවා නම් සුත ත්‍යාග ප්‍රඥාව තියෙනවා නම් බුද්ධ වචනයට අනුව මේ දේශනාවේ සඳහන් වෙලා තියෙන ආකාරයට අනුව විනාශ ඒ දේ සිද්ධ වෙනවාමයි බැරි කමක් නැහැ අනිවාර්යයෙන්ම මෙලොව ජීවිතේ පුළුවන්කමක් තියෙනවාමයි ඒ නිසා මේ ಗುಣධර්මයන් ඇති කරගන්න බලාපොරොත්තු වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මම අවබෝධ කර ගැනීම ඒ නිසා මේ පින්නත් අයට ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේ මේ දේශනාව තුළින් මේ දැනගත්තු මේ කාරණාවන් තුලින් මේ පින්නත් අයට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ಗುಣධර්මයන් වර්ධනය කරගෙන තමන් බලාපොරොත්තු වෙන ඒ ආශ්‍රයයන් සය කර ගැනීම සඳහාම මේ ධර්මස්කරණ ආනිසංසයන් හේතුවක්ම වේවා පිහිට පිණස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති